ශරීරයට වෛරසය ඇතුල් වෙලා තියෙනවා නම් Taman නොදැනුවත්වම වාහකයක් වෙලා බොහෝ දෙනාට පතුරවන්නට පුළුවන්. Tamanට ප්‍රතිශක්තිය තියෙන නිසා Tamanගේ ජීවිතේ විනාශ නොවුනට දුර්වලව බොහෝ දෙනෙක් ඒන් විනාශ වෙන්නට පුළුවන්. ඒ නිසා මේ බඳු අවස්ථාවලදී අපි බොහොම ප්‍රවේශමෙන් ක්‍රියා කරන්නට ඕන. තථාගතයන් වහන්සේගේ ජීවිතයෙන් අපට බොහෝ ආදර්ශ ගන්නට තියෙන ওই බඳු අවස්ථාවල කටයුතු කළේ කොහොමද කියලා. මොකද ඒ බඳු ව්‍යසනයකදී පොදුවේ පැමිණෙන විපතකදී අපි කොහොමද වගකීම් සහිතව ක්‍රියා කරන්නේ? අපි කොහොමද පොදු එකඟතාවයන්ට එන්නේ? අපි කොහොමද කාගෙත් පරිස්සම ගැන හිතලා බුද්ධිමත්ව වැඩ කරන්නේ? විශේෂයෙන් විමසිලිමත් ප්‍රඥාවෙන් දරා ගැනීමෙන් ඉවසීමෙන් පරිත්‍යාගශීලීත්වයෙන් කැපවීමෙන් අපි කොහොමද කටයුතු කරන්න කියලා තථාගතයන් වහන්සේ මහබෝසත් අවදීදී තමන්ගේ පරිවාරය ආරක්ෂා කරන්නට උන්වහන්සේ ක්‍රියා කරපු ආකාරයේ විවිධ ජාතක කතාවල සඳහන් වෙනවා. පින්තුන් අහලා ඇති ජාතක පොතේ මුලින්ම සඳහන් වෙන ජාතක කතාවක් අපන්නක ජාතකය. අපන්නක ජාතකයේදී කියවෙන්නේ ඒ කතා ප්‍රවෘත්තිය කොයි කවුරුත් දන්නවා මහබෝසතාණන් වහන්සේ ගල් 500ක බඩු පටවාගෙන වෙලදාම යනකොට ඊට ඉස්සෙල්ලා දේවදත්ත චරිතය ඒත් ඒ භවයේ වෙළඳ නායකයෙක් හැටියට හිටියේ Tamanගේ 500ක් ගැල් පටවාගෙන ඊට කලින් පිටත් වුණා බෝසතාණන් වහන්සේට කලින්. එතකොට ඒ කලින් පිටත් වුණාම කාන්තාරේ මැද්දෙන් යනකොට මිනි කන යක්ෂයින් ඒ අය සතුව තිබුණු ජලය සියල්ලම උපායශීලීව ඉවත් කළා ඉස්සරහා හොඳට වහිනවා වැස්ස බහුලව තියෙනවා මේ වතුර ඔසවගෙන යන්න ඕනේ මොකටද මේ බර ඇදගෙන යන්නේ මේ සත්තුන්ටත් වෙහසයි හැමෝටම වෙහසයි ඔවා හලලා එන්න මේ ඉස්සරහා වතුර තියෙනවා කියලා අර ගෙනිච්ච ජලය සියල්ලම ඉවතට දාලා කාන්තාරේ මැද්දේ වියලි ක්ලාන්ත වුණාට පස්සේ සියලු දෙනා මරාගෙන මාංශ අනුභව කරනවා. ඉන් පසුව සති කිහිපයකට පස්සේ බෝසතාණන් වහන්සේ Tamanගේ කණ්ඩායමත් එක්කලා ගැල් පදවාගෙන යනකොට අර මනුස්ස කණ්ඩායමම මිනිස් වෙස්යන් මවාගෙන තෙමුණු ශරීර ඇතිව කෙස් කඩාගෙන ඇඳුම් තෙමාගෙන ඇඟේ මඩ තවරගෙන එනවා ඒ වගේම නෙළුම් අල නෙළුම් දඬු ආදී අතින් අරගෙන ඉදිරියට එනවා අපි මේ කොහේ ඉඳලා දෙන්නේ හැම පස්සේ අපි මේ කිට්ටුව ගම්මාන එතකොට මේ කොහෙන්ද මේ තෙමිලා තියෙන්නේ මේ මඩ තියෙන්නේ ඇයි දන්නේ නැද්ද ඉස්සරහා හොඳට වැස්ස වහිනවා හොඳට ජල පහසුකම් තියෙනවා. ඒ නිසා ඔය වතුර භාජන පුරවගෙන අමාරුවෙන් එන්නට ඕන නැහැ. ඕවා හලලා සැහැල්ලුවෙන් එන්න කියලා අර මුලින් කණ්ඩායමට දීපු උපදේශයම දෙනවා. දෙනකොට දැන් අර පිරිසත් ඉක්මන් වෙලා වතුර ටික හලන්න උත්සාහ කරනකොට බෝසතාණන් වහන්සේ නායකයා සියලු දෙනාට කතා කරලා කියනවා කිසි කෙනෙක් වතුර හලන්න එපා. කියලා අර පිරිසගෙන් අහනවා එහෙම මේ කිට්ටුව පාතකට වැස්ස වහිනවා නම් විදුලි කොටන ඒ ආලෝකය කොච්චර දුරකට පේනවද සැතපුම් ගානක් ඈතට පේනවා ඉතින් එහෙම ළඟ පාතක වැස්සක් තියෙනවා නම් විදුලි ආලෝකය අපිට පේන්න ඕනනේ එහෙම පේනුන්නේ නැහනේ ඊළඟට කළු වලාකුළු කොච්චර ඈතකට පේනවද වැස්ස වහිනවා නම් සැතපුම් ගානක් ඈතකට පේනවා ඉතින් එහෙමනම් අපි තාම දැක්කේ නැහනේ මේ ආකාශයේ කළු වලාකුළක් කොහෙවත් ඊළඟට හෙන හඬ පුපුරනවා කොච්චර ඈතට ඇහෙනවද? ඒත් සතපුම් ගානක් ඇහෙනවා. ඉතින් එහෙම කාටවත් ඇහුණද එහෙම හෙන හඬ පුපුරන හඬක්. ඒ වගේම සිසිල් වාතය කොච්චර දුරකට හමනවද? ඔබ කාටවත් එහෙම සීතල වායු රැල්ලක් මේ කාන්තාරයේ දැනුණාද? එහෙම වර්ෂාව වැටෙනවයි කියලා මොනම සංඥාවක්වත් අපට දැනෙලා නැත්තම් මේ කවුරුවක් කිව්ව පමණට ජලය ටික අපතේ දාන්නට එපා. ඉදිරියේදී අපට වතුර හම්බ වුණොත් වතුර මුණ ගැහුණාට පස්සේ අපි මේවා අස් කරලා ඒවෙන් බඳුන් පුරව ගන්න. ඒ නිසා වෙහස මහන්සි නොබලා අපි ජලය රැගෙන යා යුතුයි. මේ මනුෂ්‍ය කණ්ඩායමක් නෙමෙයි පැමිණියේ කියලා Tamanගේ අවබෝධයත් එක්ක පැහැදිලි කරනවා. එතකොට සමහරුන්ට මේක පිළිගත නොහැකි කාරණයක් වුණත් Tamanගේ නායකයා ප්‍රකාශ කරන නිසා ඒකට අවනත වෙලා අර ජල බඳුන් ටික අරගෙන යනවා ඉදිරියට යනකොට ඒ අයට හමු වෙනවා අර කලින් ගිය කණ්ඩායම විනාශ වෙලා යගේ ඇටකටු ටික පමණයි. එතෙන්දී බෝසතාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා ඒ බඳු අවස්ථාවක කොහොමද අපි විමසිලිමත්ව ක්‍රියාත්මක වෙන්න ඕන? එතකොට දැන් සියලු දෙනාටම බරපතල අමනුෂ්‍ය විපතක් පැමිණෙන්නට යාවේ. ඒ විපතින් වළකින්නට පුළුවන් උනේ විමසිලිමත් භාවය, දුරදක්නා නුවණ, බාහිර සාධක ගැන විමසා බලන්න. මොකද්ද වෙන්න යන්නේ? මොකද්ද ඇත්තට මේ කියන්නේ? මේ කියන කතාව සත්‍යක් මේ විදිහට. ඊළඟට නලපාන ජාතකයේ අපට පෙනෙනවා අර රාක්ෂයෙක් අරක්ගත්තු විලක් තියෙනවා එයින් බෝසතාණන් වහන්සේ වඳුරු කුලේ ඉපදිලා වඳුරු නායකයෙක් තමන්ගේ වඳුරු රංචුවත් එක්කලා වතුර බොන්න විලට යනකොට පරිස්සමින් බිම බලාගෙන යනකොට ඒ විලට එක් එක සත්තු මිනිස්සු ගිය අඩිපාරවල් පේනවා ආපහු ආපහු අඩිපාරක් පේන්නේ නැහැ එහෙනම් ගියා ගියාම යාපහු ඇවිල්ලා නැහැ මොකක් හරි වදුරක් තියෙනවා සියලු දෙනාම වළක්වනවා කිසි කෙනෙක් යන්නට එපා විල ළඟට කියලා බොහොම ප්‍රවේශමෙන් අර බටදඬු කඩලා අරගෙන ඒ බටදඬු වලින් ඈත ඉඳලා වතුර බොන්නට තමන්ගේ පිරිස මෙහෙවනවා. එතකොට සියලු දෙනාටම වෙන්නට තිබිච්ච විපත්තිය විමසිලිමත් බව නිසා නායකත්වය නිසා වලක්වා ගත්තා. ඒ විතරක් නෙමේ ඒ නිවැරදි නායකත්වයට ඇහුම්කන් දෙන්නට සියලු දෙනා පෙළඹුණු නිසා ඒ විපතින් රැකෙන්නට පුළුවන්. ඊළඟට ඊටාම වටිනා අවස්ථාවක් පැහැදිලි වෙනවා පින්නතුනි සමුද්ද වාණිජ ජාතකය. සමුද්ද වාණිජ ජාතකය කියවෙන්නේ පින්නතුන් ජාතක කතා පොතෙන් ඒක බලන්න බලන්න දීර්ඝ වශයෙන් ඒ කතා ප්‍රවෘත්ති කියන්නට කාල වේලාව නෙමෙයි. බෝසතාණන් වහන්සේ සහ ඒත් දේවදත්ත චරිතය ඒ ආත්මෙත් වඩු නායකයින් හැටියට දෙදෙනාම උපදිනෝ. බෝසතාණන් වහන්සේට 500ක් වඩු කණ්ඩායම අර අනෙක් නායකයාටත් 500ක්. එතකොට දහසක් වඩුවන්. මේ දහසක් වඩුවන් මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන ඒ මිනිස්සුන්ට බඩු මුට්ටු හදලා දෙන්න පොරොන්දු වෙලා අන්තිමට සල්ලි වියදම් වෙලා භාණ්ඩ හදලා දීලා නැහැ. දැන් මිනිස්සු ඒවට චෝදනා කරනවා රජුට ගිහිල්ලා පැමිණිලි කරනවා දැන් දෙන්න බඩුත් නැහැ දෙන්න සල්ලිත් නැහැ දැන් නායකයෝ දෙන්නට සිද්ධ වෙනවා මේ ගැටලුව निराකරණය කරන්න දැන් निराකරණය කරන්න මොනම අතක්වත් නැහැ. ඒ දෙන්නා යෝජනා කරනවා අපි එහෙමනම් ඉක්මන් කරලා මේ ගමෙන් බැහැර වෙලා යමු. වෙන කරන්න දෙයක් නැහැ. ජීවිත රැක ගන්න තියෙන එකම ක්‍රමය ඒකයි. ඊට පස්සේ මේ අය පාරු සකස් කරගෙන අර දහසක් පවුල්ම ඒ පාරු වලට ගොඩ ගොඩ නැගිලා මුහුදේ ඈත දිවයිනක් සොයාගෙන යනකොට එක් පිරිසිදු ලස්සන දැකුම් කළු දිවයිනක් දැකලා එහි ගොඩ බැහැලා බලනකොට එහි ගියේ එක්තරා කලින් ගිය පුද්ගලයෙක් හමු වුණා. ඔහුගෙන් තොරතුරු අහපම ඔහු කිව්වා මේකේ කන්න බොන්න සියල්ලම තියෙනවා. හැබැයි පිරිසිදුකම රකින්නට ඕන දෙවි දේවතාවෝ අරක්ගත් දිවයිනක් මේක. ඒ නිසා පරිස්සමින් ජීවත් වෙනවා නම් ඕන කෙනෙකුට ඉන්න පුළුවන්. අර දහසක් දෙනාම එහි ගෙවල් දොරවල් හදාගෙන පදිංචි වුණා. කාලයක් යනකොට අර බෝසතාණන් වහන්සේගේ කණ්ඩායම නෙමෙයි අනිත් කණ්ඩායම කලකින් අපට මත්පැන් ටිකක්වත් බොන්න බැරි වුණයි කියලා ඒ දිවයිනේ උක්දඬු බහුලව තියෙනවා. ඒවා කපලා මද්ද්‍රව්‍ය සකස් කරගෙන පානය කරලා තන තන මල මූත්‍ර කැහි හොටු තන තන දාලා අර මුළු දිවයිනම අපවිත්‍ර කළා. ඊට පස්සේ దేవතාවෝ කතා වෙනවා මේ දිවයින බොහොම පිරිසිදුව තිබුණු තැනක් මේ මිනිස්යන්ගේ පැමිණීමෙන් එය බරපතල ලෙස අපවිත්‍ර වුණා. අපි නැවත මේ භූමිය පිරිසිදු කරගත යුතුයි. ඉදිරියේ පැමිණෙන පොහෝ දිනේදී ජල කඳ මේ දිවයින මතට පමුණුවලා මෙය පිරිසිදු කරන්නට අවශ්‍යයි කියලා దేవතාවෝ කතිකාවක් කරගත්තා. එක්තරා සත්පුරුෂ අනුකම්පා සහිත దేవතාවෙක් මේ කතාව අහගෙනලා කල්පනා කරනවා මාවැනි කෙනෙක් සිටියේදී මේ සියලු දෙනා මහ මුහුදට බිලි වෙලා විනාශ වෙන එක යෝග්‍ය නැහැ. ඒ නිසා මේ අයට මේක දැනුවත් කරන්න ඕනේ කියලා ඒ దేవතාව ආලෝක විහිදුවාගෙන ඇවිදින් අර මහ ජනතාවට කියා සිටියා ඉදිරි පොහොය දිනේදී මුහුද ගොඩ ගලලා මේ දිවයින යට වෙනවා ඉක්මන් කරලා නුඹලාට ජීවිත ආරක්ෂාව සඳහා කළ හැකි දෙයක් කරගන්නට ඊට පස්සේ මේ කතාව අහගෙන හිටපු එක්තරා අසත්පුරුෂ දේවතාවෙක් ඊට පස්සේ ගිහිල්ලා කියනවා කලබල වෙන්න එපා ඒ කලින් ආපු කෙනා කැමති නෑ ඔයගොල්ලෝ මේ දිවයිනේ ඉන්නවට. ඒ නිසා නුඹලා මේකෙන් පන්න ගන්නයි ඔය කියන්නේ. ඒ කතාවට රැවටෙන්න එපා. කවුරුවත් නුඹලාට විපත් කරන්නේ රිසිසේ කැමති කාලයක් මේ දිවයිනේ පහසුවෙන් ඉන්න. දැන් එක්කෙනෙක් එකක් කියනවා තව කෙනෙක් තව එකක් කියනවා. පිනතොනේ විපතකදී අපි මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕන. දැන් අපිට පේනවා මේ කොරෝනා වැනි වසංගතවලදී එක එක්කෙනා එක එක කතන්දර කියනවා. බොරු ප්‍රචාර පතුරවනවා. ඇත්තත් ඔය අතරේ කියනවා. දැන් ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියලා තෝරගන්නත් අපි දක්ෂ වෙන්නට ඕනේ. එහෙම තෝරගන්න බැරි වුණොත් අපිත් නොදැනුවත්වම අර බොරු ප්‍රචාර ප්‍රචාරය කරලා බොහෝ දෙනාට විපත් කරනවා. විපත්ති අවස්ථාවක ව්‍යසනයකදී හුඟක් සිද්ධ වෙන්නේ වැරදි මතවාද වැරදි අදහස් ප්‍රචාරය වෙලා ඊට වැඩි හානියක් සිද්ධ වෙනවා සමස්ත සමාජයට. ඉතින් එහෙම වෙනකොට අර බොරු දේවල් ග්‍රහණය කරගත්තාම තමනුත් රැවටිලා විනාශ වෙනවා අනිත් අයත් බොරුවෙන් රවටන්නට තමන් නොදැනුවත්වම අර රෝගවාහකයෙක් වෙන්නා වගේ අසත්‍ය පතුරවන වාහකයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මෙබඳු තැනකද විමසිලිමත් වීම ඊටාම වැදගත් වෙනවා සත්‍ය තොරතුරු මොනවාද කියලා දැනගන්න. දැන් ඉතින් කොහොමද සත්‍ය වෙන් කරගන්නේ? දැන් මහබෝසතාණන් වහන්සේ තමන්ගේ පිරිසට කියනවා දැන් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා අපට ඉක්මනට මෙතනින් අයින් වෙන්න ජීවිත ආරක්ෂාව සඳහා කටයුතු කරගන්න කියලා. තව කෙනෙක් ඇවිත් කියනවා බය වෙන්න දෙයක් නැහැ. කැමති විදිහට ජීවත් වෙන්න කැමති විදිහට ඉන්න කාගෙන්වත් අන්තරායක් නැහැ කියලා. එතකොට බෝසතාණන් වහන්සේ යෝජනා කරනවා කොහොම වුණත් කමක් නැහැ අපි පාරුවක් හදාගම්මු. බැරි වෙලාවත් අර ඉස්සල්ලා దేవතාවා කිව්ව දේ ඇත්ත වුණොත් අපිට පාරුවේ නැගලා යන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඉතින් අපි පොඩ්ඩක් වෙහෙසිච්ච එක විතරනේ වෙන්නේ. අර දේවදත්ත පාක්ෂික නායක එහෙම නැත්නම් ඒ නායකයා ත්‍ෘෂ්ණා මූලික අසත් ධර්මයේ අසුරු කරන තමන්ගේ පිරිසට නිවැරදි නායකත්වයක් දෙන්නට බැරි ඒ පුද්ගලයා දෙවනි දේවතාවගේ ප්‍රකාශනේ දැඩිව ගන්නවා. ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. අර කට්ටිය ඉතින් කලබල වෙලා ওই විදිහෙන් කටයුතු කළාට ඒ අය කොරහෙත් කිඹුල්ලු දකින පිරිසක් නුඹලා ඒ නිසා කලබල වෙන්න ඕනේ අර ඉස්සල්ලාපු එක්කෙනා කිව්වේ ඇත්ත නෙමේ ඒක එයාට ඕනකම තියෙන්නේ අපි මෙතනින් පන්න ගන්න. ඒ නිසා නුඹලා එකට රැවටෙන්න එපා. අර පස්සේ ආපු එක්කෙනා තමයි අපිට හිතවත් කෙනා. එයා තමයි ඇත්ත කිව්වේ. ඒ නිසා නුඹලා කලබල වෙන්න නැතුව ඉන්නට කියලා කිව්වා. වෙනතුරේ දැන් මේ විදිහට තමයි දැන් අර පළමුවට කියපු එක්කෙනා කිව්වේ සත්‍ය වුණත් ඒක බොරුයි කියලා ඒත්තු ගන්නන්න පහසුයි. ඇයි පහසු? දැන් මිනිස්සු මෙච්චර කාලයක් ජීවත් වෙච්ච දිවයිනක් අතහැරලා දාලා යන්න මේකෙන් රැකෙන්න කියලා කිව්වහම ඒකට මිනිස්සු කැමති නැහැනේ කැමති වෙන්නේ මොන පීඩාව හරි දරාගෙන ඉන්නයි. ඒතර යම්කිසි කෙනෙක් කමක් නැහැ ඉන්න කියලා යෝජනා කරනවා නම් ඒක මිනිස්සුන්ගේ සිත් ඇඟිවලට සමීපයි. අන්න එහෙම තමයි අසත්පුරුෂයා අපිව රවට්ටන්නේ. සත්පුරුෂයා කියන දේ ටිකක් දුෂ්කර වෙන්නට පුළුවන්. ඇත්ත ටිකක් අමාරු වෙන්නට පුළුවන්. ඒ අමාරු දෙයට අපි පෙළඹෙන්නේ අර අපේ සිතැඟි වලට සමීප, අපේ සිතට ප්‍රියමනාප, අපේ අලසකම් වලට, අපේ තෘෂ්ණාවට ගැළපෙන යෝජනාවක් යමෙක් කරනවා නම් ඒවට තමයි අපි නතු වෙන්නේ. කෛරාටිකය එහෙම තමයි අන් අය ග්‍රහණය කරන්නේ. මිනිස්සුන්ගේ හද ගැහෙන විදිහ තේරුම් අරගෙන තමන්ගේ කෛරාටික ප්‍රකාශන කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මිනිසුන් විසින් අමනුෂ්‍යයින් විසින් ඇති කරන උපද්‍රවවලදී අපිට ඇත්ත නැත්ත මොනවද කියලා තෝරගන්නට පහසු නැහැ. සමහර අවස්ථාවල මේ වගේ පැතිරෙන වසංගතවලදී එක් එක්කෙනා දැන් සමහර වෙලාවට මේ වසංගතේනොත් ලාභ උපයන පිරිස් ඉන්නවා. ඖෂධ විකුණලා සහ විවිධ ක්‍රමවලින් ඒවයින් වැඩිපුර ලාභ ලබන අය සමහර අවස්ථාවල මහජනයාට ඇත්ත නොකියා වසන් කරන්නට ක්‍රියාත්මක වෙන්නට බැරි කමක් නැහැ. ඒ වගේම විවිධ දේශපාලනඥයෝ Tamanට වාසි ගන්නට ඇත්ත නොකියා මිනිසුන් මුලා කරන්නට බැරි කමක් නැහැ. යම් ජනතාවක් සංහාරයට පමුණුවන්නට යම් පිරිසක් අපේක්ෂා කරනවා නම් උපාය යොදනවා නම් ඒ අය ඇත්ත වෙනුවට බොරු ප්‍රචාරයවල විවිධාකාරයෙන් මිනිසුන් මුලා කරන්නට බැරි කමක් නැහැ. නිසා මේ බඳු විපතකදී පවා තම තමන්ගේ ලාභය ගැන හිතන විවිධ ව්‍යාපාරිකයන් දේශපාලනඥයින් කූට ප්‍රයෝගකරුවන් සිටින්නට පුළුවන් අර සමුද්ද වාණිජ ජාතකයේහි වගේ. ඉතින් එතනදී දැන් අර බෝසත් නායකයා අර විදිහට පහුරක් බැඳගෙන තියාගන්නවා පොය දවසේ ලැබෙනවා එක ජලපහරක් එනවා දනිස් මට්ටමට. ඉක්මනට අර බෝසත්වරයා අර පහුර ක්‍රියාත්මක කරලා Tamange 500ක් පවුල් වල සියලු දෙනා මෙහි ගොඩ කරගෙන දිවයිනෙන් බැහැර වෙනවා. එතකොට අර දේවදත්ත පාක්ෂික කණ්ඩායම ඒගොල්ලෝ කල්පනා කරනවා මේ කැලිකසල හොදගෙන යන්න ආපු වතුර පාරක් ඒකට යොච්චර කලබල වෙන්නේ මේගොල්ලෝ නිකන් සියල්ල අතහැරලා දාලා ගියා. ඉතින් ඒක අපට ලොකු වාසියක්. දැන් අපට ඒ භූමියත් අත්පත් කරගන්න පුළුවන්. අර සුනාමි අවස්ථාවේ කල්පනා කළා වගේ තමයි. එක ජලපහරක් ඇවිදින් ගියාට පස්සේ මොහොතේ සෑහෙන දුරක් පොළව මතුවෙනවා. එතකොට ඒ අය ඒ කොටසත් දැන් අපිට අයිති වගේ ඇවිදගෙන ගියාට පස්සේ ඊළඟ ජල කඳෙන් සියල්ල ගසාගෙන ගියා. ඒ වගේ මේ පිරිස බොහොම ප්‍රීතියෙන් දැන් අරගොල්ලොත් ගියා. ඒ කොටසත් අපටයි මේ කැලිකසල සෝදාගෙන යන්නයි මේ වතුර පාර ආවේ කියලා හිතාගෙන හිටියට ඊළඟ ජල කඳ තමන්ගේ ඉන මට්ටමට ආවා ඊළඟ ජල කඳ ගෙල මට්ටමට ආවා ඊළඟ ජල කඳ තල් කඳක් මට්ටමට ආවා මේ විදිහට වාර 7කදී සියල්ල ගසාගෙන සුණු විසුණු කරගෙන ගියා. දැන් මෙබඳු අවස්ථාවලදී මහබෝසතාණන් වහන්සේ නිවැරදි නායකත්වයක් දෙමින් විමසිලිමත්ව කටයුතු කරන්න පොදු විපතකදී අපි කොහොමද Tamanගේ වගකීම හරියට අරගෙන කටයුතු කරන්නේ ඒ නිසා විශේෂයෙන්ම ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු හැම දෙනාම අපි පොදු ව්‍යසනයකදී තේරුම් ගන්නට ඕන ප්‍රධාන කාරණේ තමයි පළවෙනිම කාරණේ කලබල නොවි කියන කියන හැම එකක්ම අරගෙන ඔළුව විකාර කරගන්න නැතුව ටිකක් පරිස්සමින් විමසිල්ලෙන් කරුණු විමසා බැලීම අත්‍යවශ්‍යයි මේ මොකක්ද මේ කොහොමද මේක වෙන්නේ Tamanට තේරෙන්නේ නැත්නම් දන්නා අයගෙන් විමසලා